මා හිතන්නේ අපි අද විශේෂ කාරණයක් ඉගෙන ගත්තා. මොකක්ද විශේෂ කාරණය? සති සම්පජන්ණය පුරුදු කර ගැනීම ගැන අපි යම් පමණකින් ඉගෙන ගත්තා. නේද? ගොඩාක් අයට තියෙන අපහසුාවක් නොතේරෙනකමක් තමයි සති සම්පජන්ණය පුරුදු කරගන්නේ කොහොමද කියන්නේ. එහෙම අපිට නොතේරුම්කමක් තියෙනවද නැද්ද? හ්ම්? නොතේරුම්කමක්ද තියෙන්නේ සම්බන්ධයෙන් තේරුම්කමක්ද අපි හිතමු අපිට සති සම්පජන්ණය ගැන හොඳ තේරුම් බේරුම්කමක් තියෙනවා කියලා හිතමු. එම තේරුම් බේරුම්කමක් තිබුණා නම් අපිට මොකක්ද අත් වෙන ඵල විපාකය? ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන නේද? ඇයි අපි හොඳට සිහි කල්පනාවෙන් අපි ඒ මොහොතේ කරන කටයුතු සිහියෙන් කරනවා. හිතේ මේ බහැර දුවන්නේ නැහැ. හිතේ මේ බහැර දුවන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රිය නිමිති ඔස්සේ හිත දුවන්නේ නැහැ. එහෙනම් දැන් අපි සම්පජන්නේට හොඳට හිත පුරුදු කරගෙන සම්පජන්නේ පුරුදු වෙනවා නම් ඒ කියන්නේ හොඳ වැටහීමකින් ඉන්නවා නම් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න අපි පුළුවන් අය බවට පත් වෙලා නේද? නේද? අපි එහෙනම් ඉන්ද්‍රිය සංවරය හොඳින් ඇති කරගෙන තියෙනවා නම් ප්‍රියනිමිති සිහි කරන ස්වභාවය බැහැර වෙලා තියෙන්නත් ඕන නේද? තියෙන්න ඕන නේද? ප්‍රියනිමිති සිහි කරන ස්වභාවය බැහැර වෙලා තියෙනවා නම් ප්‍රියනිමිති සිහි කිරීම නිසා ඇතිවෙන රාග ගින්න රාගෙන් හිත යට වෙලා හිත ගිනිගෙන අර ජරාවටපත් වෙලා තියෙන ඒ ස්වභාවය නැති වෙලා තියෙන්න ඕන නේද? ඒ ස්වභාවය නැති වෙලා නම් සිල්පද හොඳට රැකිලා තියෙන්න ඕනේ. සිල්පද හොඳට රැකිලා තිබුණා නම් පසුතැවෙන ස්වභාවය නැති වෙලා තියෙන්න ඕනේ. පසුතැවෙන ස්වභාවය නැති වෙලා නම් ප්‍රමුදිත බව ඉපදිලා නැවුම් හිතෙන් ප්‍රමුදිත හිතෙන් අපි වාසය කරන්න ඕනේ. එහෙම ප්‍රමුදිත හිතෙන් වාසය කරා නම් එයා තුල ප්‍රීතිය ඉපදිනවා. ඒ ප්‍රීතිය ඉපදිනවා කියලා කියන්නේ කෙනෙක් දැක්කාම hina වෙන එකද? මොකද්ද? ප්‍රමුදිත භාවයේ තියෙන කෙනාට ප්‍රීතිය ඉපදිනවා. ප්‍රමුදිත භාවය කියලා කිව්වේ කුමක්ද? හිත නැවුම්. අලුත් හිතක් වගේ. ඒ නැවුම් බව, අලුත් බව කුමක් නිසාද ඇති වෙන්නේ? නැවුම් බව අලුත් බව කුමක් නිසාද ඉපදුනේ? පරණ බව නැතිවීමෙන්. නේද? පරණ වීම නැතිවීම තමයි අලුත් බව ඉපදුනේ. පරණ බව නැති වෙන්නේ කොහොමද? පරණ වෙන හේතු නැතිවීම. පරණ වෙන්නේ ඇයි? කිලිටි වීමෙන්. කිලිටි වෙනකොට පරණයි. නේද? යමක් කිලිටි නොවී තියෙනවනම් අලුත්. එහෙනම් කිලිටි ස්වභාවය නැත්තම් පරණ නෑ. එහෙනම් කිලිටි වෙන්නේ මොකෙන්ද? නීවරණ වලින්. කාමච්ඡන්දේ නිසා හිත කිලිටි වෙනවා. ව්‍යාපාදේ නිසා හිත කිලිටි වෙනවා. චීන මිද්දේ නිසා හිත කිලිටි වෙනවා. උද්දච්ච කුච්ච නිසා හිත කිලිටි වෙනවා. විචිකිච්ඡාව නිසා හිත කිලිටි වෙනවා. එතකොට ඒ නීවරණ ස්වභාවය තියෙන තා හිත කිලිටි. එහෙනම් නීවරණ ස්වභාවය බහැර නොකරගෙන හිත කිලිටි ස්වභාවය නැති කරගන්න පුළුවන්ද? හිත පිරිසිදු කරගන්න බෑ. එහෙනම් නීවරණ බහැර කරගන්න නම් මොකද කරන්න තියෙන්නේ? නීවරණ බහැර කරගන්න නේද අපිට උතර තියෙන්නේ. නීවරණ බහැර කරගත්තොත් නීවරණ වලින් හිත කිලිටි වෙන එක බහැර වෙලා. නේද? නේද? හොඳට තේරුම් ගන්න. එතකොට නීවරණ බැහැර කර ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ නේද? නීවරණ බැහැර කරගන්නේ කොහොමද? ඒක ලේසියිද? දැන් මහා කටු යායක් තියෙනවා. ඒ කටු යාය දිගට පැලවෙනවා නම් වැඩෙනවා නම් අපිට ඒක සුවපහසු පිණිස පවතින්නේ නැහැ. කටු යාය වැඩෙන්නේ නැති වෙන්න නම් ඒකට පොහොර නොදායින්ට ඕන. පොහොර සපයන විදිය වලක්කුවොත් කටු යාය මැරෙනවා. දැන් අපි කටු යාය නැති කරගෙන උඩින් කැපුවට හරිනවද? උඩින් කපනවා. කපලා ගිහලා අපි හොඳට දොයිය ගන්නවා. ආ දැන් අපි කටු යාය කැපුවා. ඇහැරලා එනකොට තිබ්බට වඩා කටු යවිලා. ඇයි පොහොර තියෙනවා? අපි කටු යාය කපන්නෙත් නැතුව කටු වලට අත ගන්නෙ කවුද? නේද? කටු යායටත් අත ගහන්නේ නැහැ නුවණ තියෙන කෙනා. එයා මොකද කරන්නේ? පොහොර වළක්වනවා. පොහොර වළක්වනවා. ආ ඔයාලා පැලවෙන්නකෝ කියලා. එතකොට එතකොට කලක් යද්දී ඒවා වැඩෙන ස්වභාවය නැති වෙනවා. කලක් යද්දී ඒවායේ ශක්තිය අඩු වෙනවා. දැන් ගහක ශක්තිය පොහොර දෙනකොට ගහ වැඩිනවා නේද? පොහොර නැත්තම් ඒක පාට නැති වෙනවද? නෑ. ඒවයේ තියෙන ශක්තියක් තියෙනවා. ඒකෙන් යා ජීවත් වෙනවා. දැන් පායන කාලට ගස් මැරෙන්නේ නෑනේ. යාන්තම් තියෙන දලු ටික රැකගෙන යා ඉන්නවා. වහිනකොට ගස් වැඩෙනවා නේද? අන් ඒ වගේ තමයි. නීවරණ වලට අපි එනම් ආහාර නොදී හිටියොත් නීවරණ එකපාරට දුබල වෙන්නේ නෑ. තියෙනවා. හැබැයි ආහාර නොදෙන්න නොදෙන්න ඒවයේ ශක්තිය හීන වෙනවා. හීන වෙලා වෙලා වෙලා නීවරණ දුබල වෙලා නීවරණ යටපත් වෙන කලක් එනවා. ඒතර නීවරණ යටපත් වුනහම නීවරණ හිතේ ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීවරණ හිතේ ක්‍රියාත්මක නොවෙනකොට නීවරණ වල තියෙන පීඩා නැහැ. අන්න එතකොට හිත ජරා වෙනවද? කිලිටිද? අන්න හිත කිලිටි නොවන ස්වභාවය. ආන් ඒ හිත කිලිට නොවන මට්ටමට හිතපත් වීම තමයි ප්‍රමුදිත බව කියලා කියන්නේ. ඒතර නීවරණ හොඳටම දුබල වෙලා. දැන් කටු ගහට පොහොර වතුර නෑ. දැන් කොළ හැලිලා කඳ මැරිලා කටුවේ තුඩක් දිරලා ගිහිල්ලා. කටු දැන් දිරලා. දැන් ගහේ කොළ වැටුණට කටුත් බලවත් නම් ගහ අල්ලන්න පුළුවන්ද අපිට? බෑ. නේද? නේද? කටුව දිරලා දැන් ගහක් දිරලා පොළවට වැටිලා දැන් ගහ. දැන් අපිට ඇවිදගෙන යන්නත් පුළුවන් ඒ පොළවේ. නේද? ඇයි ගහ දිරලා පොළොට වැටිලා. අන්න ඒ වගේ නීවරණ දැන් දුබල වෙලා යනවා යම් කලකදී. අන්න නීවරණ දුබල වෙලා නීවරණ ක්‍රියාත්මක නැහැ. නීවරණ වල බලේ නැහැ. අන්නේ නීවරණ බලවත් නොවන ස්වභාවය තමයි ප්‍රමුදිත භව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රමුදිත භාවයේ ඉපදුනේ කුමක් මුල් වෙලාද? නීවරණ දුබල වුණා. නීවරණ දුබල වුණේ කුමක් නිසාද? පසුතැවෙන්නේ නැති ස්වභාවය එතකොට තියෙන නිසා. පසුතැවෙනවා නම් පසුතැවෙනවා කියලා කියන එතන උද්දච්ච කුච්චේ තියෙන්නේ දැන් බලන්න එක එක වැරද්දක් නිසා තව වරදක් වෙනවා. අපි හිතමු යම් කෙනෙක් තුලින් සිල්පදයක් බින්දෙනවා. කාමච්ඡන්දෙට ගියාගෙනෝ කාමයේ ගැන හිතලා හිතලා ඔන්න සිල්පදයක් මිදෙනවා. ඊට පස්සේ ආ සිල්පදේ බිඳුණා කාමච්ඡන්දයත් වැඩි වෙලා ගියා. සිල්පදේ බිඳුණා මොකද වෙන්නේ? උද්දච්ච කුක්කුචිරත්ය වැටෙනවා. නේද? දැන් ඊතර කාමයන් ඔස්සේ හිත අර දුවමින් තියෙන ස්වභාවය වළක්කගෙන කාමච්ඡන්දේ වළක්කගෙන හිත සංසුන් කරගත්තන් පස්සේ සිල්පද ආරක්ෂා වෙනවා. එපමණකින් යාගේ උද්දච්ච කුක්කුච්චයත් තුනි වෙලා නේද? දැන් තේරෙනවද නීවරණ දුබල වෙන ආකාරය. අන්නේම නීවරණ හොඳටම දුබල වෙලා නීවරණ ක්‍රියාත්මක නොවන ස්වභාවය තමයි ප්‍රමුදිත බව කියලා කියන්නේ. එහෙනම් අන්නේ බඳු ප්‍රමුදිත භාවයට පත්වන කෙනෙක් ඒ ප්‍රමුදිත භාවය තියෙන කෙනෙක් සූපහසෙන් භාවනා කරනවා. ඒ විදිහට භාවනා කරනකොට ඒ භාවනා කරන අතර තමයි ප්‍රීතිය ඉපදෙන්නේ. ඒතර ආන්නේ විදියට ප්‍රමුදිත භාවයේ ඉපදුන කෙනාට ප්‍රීතිය උපදිනවා. ඒක වලකින්නේ. එතකොට පීතිය ඉපදුන කෙනාට පස්සද්ධිය ඉපදිනවා පස්සද්ධිය ඉපදුන කෙනාට සැපේ ඉපදිනවා සැපේ ඉපදුන කෙනාට සමාධිය ඉපදිනවා එහෙනම් අපි කවුරුත් කැමති වෙන්න ඕන තැන තමයි ප්‍රමුදිත බව ප්‍රමුදිත භාවය ඉපදෙන්න අපට උදව් වෙන්නේ කුමක්ද සීලය කුසල සීලය නේද එහෙනම් කුසල ශීලය හොඳින් පරිපූර්ණ වීම පිණිස අපි ඊටා හොඳින් පුරුදු කළ යුතු මූලික දේ කුමක්ද? ඉන්ද්‍රිය සංවරය, සති සම්පජාන්නේ, සිල්පද ටික ආරක්ෂා කර ගැනීම. එතරේ සති සම්පජාන්නේ පිළිබඳව හොඳ වැටහීමක්, හොඳ දැනුමක්, හොඳ පාඩමක්ද? ඈ කොහොම එකක්ද හොඳ වැටහීමක්. හොඳ වැටහීම කියන්නේ කොහොම මොන කොයි වගේ එකක්ද කෙනෙක්ගෙන් අහනවා මේ ලුණු කොයි වගේද කියලා කියනවා මේ ලුණු කියන්නේ ලුණු රසෙට කියලා කවදාවත් ලුණු රස නොබලපු කෙනෙකුට ඒක කියන්න පුළුවන් පුළුවන් දෙරිද ලුණු ලුණු රසයි කියතයි නමුත් ලුණු රස බලපු කෙනෙකුට කියන්න පුළුවන් නේද ආන් ඒ වගේ එකටයි හොඳ වැටහීම කියලා අපි අදහස් කළේ ලුණු රස නොබලපු කෙනෙක් ලුණු වල රස ලුණු කියලා කියනවා වගේ නෙමෙයි. ඒක පාඩම. අපි එතෙන්ට නෙවෙයින්ට ඕනේ සති සම්පජාන්නේ ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න නම් අපි පුරුදු කරගන්න ඕනේ. ඒ සම්පජාන්නේ පුරුදු කර ගැනීම පිණිස පුංචි මඟ පෙන්වීමක්, ඊටා පුංචි මඟ පෙන්වීමක් තමයි අප කලේ. අන්නේ මඟ පෙන්වීම පුංචිවටයි අපි කලේ. එය පුංචි කියලා හිතන්න එපා. ඒ ඔබට ලොකු ආස්වැන්නක් ලබා ගැනීම පිණිස දුන්න සාරවත් බීජයක් කියලා හිතාගෙන ඒ සරු බීජය වගා කරගන්න. එතකොට ඔබ ඒ විදිහට වගා කරගත්තොත් අපිට පොහොර බෙහෙත් දෙන්නත් පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපිට මොකුත් බෑනේ නේද? ඉතින් වගා කරගන්න කෙනාට එයාටම ඒවා සපය ගන්නත් පුළුවන්. නේද? ඒ නිසා අපි යම් උතුම් ධර්මයක් සිහි කළා, ඒ ධර්මයේ ආරම්භය සිහි කළා, ඒ ආරම්භයට පැමිණීමේ ආරම්භයත් අප සිහි කළා. දැන් ඔබ විසින් ඒ ආරම්භයට පැමිණිය යුතුයි. කවදද? මේ මොහොතේ පටන්. ඒතර ඔබ මේ ජීවිතයේ ගෙවා අවසන් කරන්න කලින් ඒ මඟ යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඔබ සිළු දෙනාටම හදවතින්ම සෙත් පතන්න කැමති මේ උතුම් නිවන් මඟ හොඳින් හඳුනගෙන ඒ කෙරෙහි බලවත් පැහැදීම උපදවගෙන එහි ආරම්භයට පැමිණීම පිණිස දුර්ලභ වූ සිත් උපදව ගැනීමේ දුර්ලභ භාග්‍ය සිළු දෙනාටම උදා වේවා